මාහෝ සුමේද මහමිපාණන් වහන්සේ විසිනි. Lord. කතා කියාවද ඒ ඒ ගුණ සඳහන් නම් දොර විතර ප්‍රමාණයක් කරලා අනන්තයි කියන එකයි අනන්තයි කියන්නේ ඉමා කරලා සීමාවක් කියලා නෑ මෙතෙන් අනන්ත ගුණ සංදේකින් සමගම් කෘත දුකින් ගලවා ගන්න ගන්න බැරි පිළිවෙල ඉතාලදායි අති විචාරයි ඒ නිසා මහා කරුණාවකින් උදාහරණයක් වශයෙන් අපමා වේකාකාරයන් වහන්සේ තාපස කරද්දී පැහැදිලි වෙලා ඉන්න අතර ජීවිතේ පරම දැක්කා Yeah. කාර්යකාරණාට පුරාගත්තා ආර්මානෝ මාර්ගය පස්වෙනි ජීවිතයේ ආකාරයෙන් හිතුවා. ඉතින් මේ දාන ශාලාවය දැන් විවාහ වෙලා දාන ශාලාවයට උන්වහන්සේ දාන දෙනවා. දිනකෝනේ මංගල අත්‍යදානියා දාන දුන්නා. මේ මංගල අත්‍යදානියා දාන දුන්නා කියා නගරවාදීන් කිපිලා සංජය මහරජුගාන්ද ජීවා ස්වාමීනි පුතා බලවත් වරදා කළේ දන් දෙන්න දේවල් කියා අතිපායන මේ ලෝකේ මිනිස්යාට ධර්මීයම වැරදි පිළිගන්න දිමියා දිමියෝ දිමියෝ දිමියෝට දැනගෙන අවගෙදී වට කරගෙන වාගෙන ඉන්නවා දිමියෝ කන්නේ නෑ කලකිරෙකට කන් දාන්නේ ඒවා ස්වාමීන් අපට ධාර්ම වේලාව දෙන්න බැරි වුණා මේ අතුන් හතර දෙනා ඕනේ දැන් අතුන් හතර දෙනා දුන්නා දෙවියන් හතර දෙනෙක් කැවිලා නුව වේදෙන් වාහනේ අදින්න පටන් ගත්තා තව බමුණෙක් කැවිලා ඒවා ස්වාමීන් මට පයින් යන්න අමාරුයි ධර්ම වේලාව දෙන්න බැරි වුණා මේ වාහනේ මට ඕනේ ගමන් යන්න දැන් බැලලා වාහනේ දාන දුන්නා දෙවියන්ගේ දේවාල පාරික දවසින් තේජී රට ගිහිල්ලා විදිහට වදින්න අතරකට තාත්තේ රැඳුණා මිත්තා දේවපුත්‍ර අමරකාරා කිව්වාගේ පුත්‍රය වෙස්සන්ත රැඳුණා දැන් තාත්ත තේනවා ගිහිල්ලා කුටි දෙකක් නවලා පරිරුඩක් නවලා මේ මාර්ගක් නවලා පිළිපොතුම නවලා තාවල පිළිකර නවලා ඒ යන පිළියෙල කරලා එන්න කියලා දැන් මිත්තා දේවපුත්‍ර ඇවිල්ලා කුටි දෙක මැරුවා ඒ යන්නම පිළියෙල කළා අම්මා රෝතතරන මට මේ වැඩ කරන්න බැහැ තනියෙන් ඒකාන්ත බැඳුමා දන් දෙනවා කියලා ආරම්භ ඔබ ගිහිල්ලා මේ දෙන්නේ අපිට මේ පැහැකාරයන් බවට පත් කරගන්න දෙන්නේ ඉල්ලාට දෙන්නේ කියලා. යුදක බවුල මොකද මම ආයේ ඔබ වහන්සේගේ ප්‍රතිත්‍යා තියෙනවා පාස්මරණයෙන් වතර කොයිතරම් දීවා අනුරෙන්නවා ඒ දන් දීමේ අනුරවල සාදා ඔබ වහන්සේට තියෙනවා කියලා මට මම ආයේ දන්වා වහන්සේගේ ධර්මයේ නාමයේ විතර වැඩ කරන හොඳට භාවනා යට පිට තරහා බැලුම් වාක්කක මම මේ දිනු පානේ රෝතුලා විදිහේ වෝට අකාරණ නිසවර සුන්දරපුර මහා බැරි තරම් පූජා කිරීමේ තරම් උසාවියක් වැඩි වෙනවා. රුපියලකට වඩා වටිනාකම වැඩිව තව රුපියලකට ගන්නවා. ඊට වඩා තව රුපියලකට ගන්නවා.